එමනම් දැන් අපි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු. විශාකා මහත්මිය අවසරයි ස්වාමීන් වහන්සේ බොහොම පිං පෙරවන් සරණයි. පෙරවන් සරණයි. දැන් මෙහෙම ප්‍රශ්නයක් තියෙන ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ කියපු කර්ම වලටත් අදාළව ටිකක් බුදුහා බුදුරජාණන් වහන්සේ නිතරම කියන පාඩයක්නේ භික්කවේ මේ රූපං අනිච්චං වේදනා අනිච්චා එහෙම අනිත්‍යද අනිත්‍යද කියලා අහනවනේ. ඔව්. ඊළඟ රූපේ නිච්චද අනිච්චද ඒ විදිහට ඒ පහටම අහනවනේ සවන්හස. එතකොට ඒක අර මේ ඒ ඒ දැක්ම ඇතුවනේ මේ අපි ඒ කියන්නේ දැන් ඔබ වහන්සේ කිව්වා වගේම ඒක මුලදී ඉතින් මම භාවනා කරන්න යනවා කියලා ඒවා කළාට ඒ දැක්ම ඇතුව මේ මේ භාවනාව පටන් ගන්න වෙලාවේදී ඉඳලා මේ දැක්ම තියෙන්න ඕන නේද ස්වාමිනාසන් සමහර වෙලාවට සමහර ගුරුවරු කියන දෙයක් තියෙනවා ඒක නිසා තමයි මම ඔබ වහන්සේගෙන් අහන්නේ කියනවා ඒක ඒ රූපං අනිච්චං ඒවා අනිච්ච කියන්නේ ඒ මාර්ගයේ වැඩුණා යයි වැඩුණාට පස්සේ එහෙම ගන්න ඕන මේ මුලදී මේ මම මම මේ සුඛයට ඒවට මේවට කැමැත්තෙන් ඒවා කර ඒ අර ප්‍රීතිය සුඛය ලැබෙනවන ඒවට කැමැත්තෙන් ඒවා තියාගන්න ඕන මම නේද වෙඳින්න ඕන ඕවා මේවා ඉතින් 아무තම විදියට උගන්වන ගතියක් තියෙනවා මම ඉතින් ඔබ වහන්සේගෙන් ඇහුවේ අහන්නේ ඒ සම්මා දිට්ඨිය මුල ඉඳලම ඒක කොහෙද යන්න ඕන මේක නිසා නේද මේ දුක ඇති වෙන්නේ කියන අවබෝධය තියෙන්න ඕන කියලා තමයි මට නම් හිතෙන්නේ ඔබ වහන්සේ ගැන පොඩ්ඩක් පැහැදිලි කරනවද තෙරුවන් සරණයි දැන් අපට අපේ පරමාර්ථය පිළිබඳ පැහැදිලි වැටහීමක් ඇති කර ගැනීම අවශ්‍ය වෙනවා ඒ වගේම මේ පරමාර්ථය සාධනය කරන්න අපි ආයුතු මඟ පිළිබඳ පැහැදිලි වැටහීමක් ඇති කරගත යුතු වෙනවා. නමුත් මේ පැහැදිලි වැටහීම කියන එක එක් එක්කෙනාගෙන් එක් එක්කෙනාට වෙනස් වෙනවා. එතකොට කෙනෙක් බොහොම ප්‍රාථමික වශයෙන් ඒවා වටහාගෙන යනවා වෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු දැන් පොඩි දරුවෙකුට අපි කියනවා පුතේ හොඳට ඉගෙන ගන්න. හොඳට ඉගෙන ගත්තාම අපි ඔයාට දැන් විභාගේ හොඳට පාස් වුණොත් ශිෂ්‍යත්වේ පාස් වුණොත් බයිසිකලයක් අරගෙන දෙන්න. එහෙම නැත්නම් කම්පියුටරයක් අරගෙන. දැන් මෙහෙම කියනවා. දැන් මේ මොකද්ද කරන්නේ? අර දරුවට මේ සංඥා සංස්කාර ගොඩ ගහ ගන්න කියා දෙනවා. ඒකට උත්තේජනය කරන්නට තෘෂ්ණාවෙනුත් තව පොළඹවනවා. එතකොට ධර්මානුකූලව බැලුවොත්. හැබැයි අපි එහෙම නොකර ඒ දරුවට කියන්න ගියොත් එහෙනම් පුතේ දැන් ඔය ඉගෙන ගන්නවා කියලා කියන්නේ නිකන් සංඥා රැස් කරන එකයි සංස්කාර රැස් කරන එකයි ඕම නෙමෙයි ඔය දේවල් අතහරින්නට පුරුදු වෙන්න ඕන කියලා කියා දෙන්න ගියොත් එහෙම අර දරුවා මොකක්වත් නැති නිකන් අබබ්බෙක් බවට පත් වෙනවා ඉගෙනීමක් දහමක් මොකක්වත් නැති ඒ නිසා පොඩි දරුවාට අපි ඒක කියා දෙන්නේ වැඩුණට පස්සේ වැඩුණු ප්‍රමාණයත් එක්කලා එතකන් ඒ දරුවට ඒක වටහන්නට පහසු නෑ. එහෙම වුණොත් විකෘතියක් ඇති අන්න ඒ වගේ අපි ඒ ඒ පුද්ගලයාට දේවල් වටහා දිය යුත්තේ ඔරොත්තු දෙන ප්‍රමාණයත් එක්ක. ඒක වරදක් නෙමෙයි. හැබැයි දැන් ওই ඔබතුමිය කියන කාරණය ඊට වඩා වෙනස් දෙයක්. ඔබතුමියට ඒ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් මේක දැකගෙන යා යුතුයි කියන වැටහීම තිබියදී ඒ ගැන ප්‍රශ්න කරනකොට ගුරුවරයා කියනවා නෑ නෑ එහෙම හිතන්න ඕන නෑ ඒවා මේ අවශ්‍ය වෙන්නේ අවබෝධය ඇති වෙනකොටයි දැන් මෙහෙම යන්න කියලා වෙන ප්‍රාථමික තැනකට පොළඹවනවා නම් ඒක සුදුසු නෑ. ඒ කියන්නේ ඔබතුමියට ඒක වැටහෙන නිසානේ ඔබතුමිය ඒක විමසන්නේ. එහෙම නැත්නම් ඒක තේරුම් යන නිසානේ ඒක ගැන යම් අවශ්‍යතාවයක් වටිනාකමක් දැනෙන නිසානේ. එතකොට මේ අවශ්‍යතාවයේ වටිනාකම දැනෙන තැනට එනකොට ඒක වහලා හරියන්නේ නැහැ. ඒක පැහැදිලි කරලා දෙන්නට ඕන මතු කරලා. එතකොට ඒක වටහන්නට බැරි මට්ටමේ කෙනෙකුට අන්න අර ප්‍රාථමික මට්ටමින් කරුණු කියා දුන්නට කමක් නැහැ. එහෙම නැත්නම් අපි හිතමු මෙහෙම ඔබතුමිය ඒ අනිත්‍ය ගැන හිතලා දුක ගැන හිතලා අනාත්මය ගැන හිතලා යුතුයකම් පැහැර හරිනවනම් වගකීම් පැහැර හරිනවනම් දරුවන් සම්බන්ධව, සැමියා සම්බන්ධව, එතකොට පැවැත්ම සම්බන්ධව මේ සියල්ල පැහැර හරිනවා නම් අන්න එතනදී ඔබතුමිය වඩා නිවැරදි කරන්න මඟ පෙන්වීම සුදුසුයි. දැන් මේ අපි මෙතනදී පැහැදිලි කළෙත් ඒකයි නිවන් දකින්නට යනවයි කියලා අපිට මේ පැවැත්ම විනාශ කරන්නට අයිතියක් නැහැ. ඒ පැවැත්මට දැන් අපි එකතු වෙලා ඉන්න. ඒකතු වුණාට පස්සේ ප්‍රධාන වශයෙන් මව්පියෝ පිළිබඳ අපිට යම්කිසි වගකීමක් තියෙනවා. ඊළඟට විවාහ වෙලා ඉන්නවා නම් බිරිඳ සැමියා කියන වගකීම තියෙනවා. දරුවෝ ඉන්නවා නම් දරුවන් පිළිබඳ වගකීමක් තියෙනවා. එතකොට ඒවා සම්බන්ධව යම්කිසි පැහැදිලි, එතන විකෘතියක් ඇති නොවන විදිහේ වැඩපිළිවෙලක්වත් අඩුතරමින් අපි යොදන්නට ඕන. දැන් අපි හිතමු දැන් මම පැවිදි වෙලා ඉන්නවා නම් මම අනිවාර්යෙන් පිණුසිඟාගෙන ගිහිල්ලා අම්මා තාත්තා පෝෂණය කළ යුතුමයි කියලා එහෙම නියමයක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ වෙනත් අය ඒ කටයුතු කරන්න ඉන්නවනම් ගැටලුවක් නැහැ. හැබැයි එහෙම අනිත් අයගෙන් ඒ සහනය ලැබෙන්නේ නැතිනම් එතකොට පැවිද්දා ක්‍රියාත්මක විය යුතුයි ඒ ටික කරන්න. ඒ නිසා එතන දැනටමත් හොඳ මට්ටමින් යනවා නම් ඒක මගේ වගකීමක් කියලා අහක තියෙන ඒවා මම කරපින්නගෙන වෙහෙසෙන්නට ඕන කියන එක නෙමෙයි. හැබැයි මට ඒ පිළිබඳව දැක්මක් තියෙන්නට ඕනේ. ඒක වගකීමක්, ඒක යුතුයකම, ඒක මගේ භූමිකාවට අදාළයි. එතකොට මම නැවත්ම සඳහා යන ගමනේදී අර ටික එහෙම හොඳින් පවතිනවා නම්, කෙරෙනවා නම් ගැටලුවක් නැහැ. එහෙම කෙරෙන්නේ නැතිනම් අපි එතනට ක්‍රියාත්මක වෙන්නට සිද්ධ වෙනවා. ඒ නිසා තියන සියල්ලක්ම අපි කරපින්නගෙන වෙහෙසිලා නිකන් බර ඇදගෙන යන්න ඕන කියන කතාවක් නෙමෙයි මේකෙන් කියන්නේ. ඒ වගේම ඒවා සියල්ලක්ම පැත්තකට දාලා අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා විතරක් ඒවා ඒක හුවා දක්වමින් අපේ යුතුයකම් වගකීම් පැහැර හරින්නට පුළුවන් කියන කතාවකුත් නෙමෙයි මේක කියන්නේ. තාම මධ්‍යස්තව සමබරව මේ ගමන යන්නට ඕන. ඉතින් ඒ නිසා ගුරුවරයෙකුට පුළුවන්කම තියනවා ශිෂ්‍යයාගේ ස්වභාවය හඳුනාගෙන මඟ පෙන්වන්න. හැබැයි ශිෂ්‍යයා ඉදිරියට යන්නට උත්සාහ කරද්දී එතනින් ඇදලා ප්‍රාථමික තැනක තියෙන එක යෝග්‍ය නැහැ. ඒ වගේම නිස්සරණය පිළිබඳව විමසනකොට ආශ්‍රාදෙහි ඔබලා තියෙන එක යෝග්‍ය නැහැ. හැබැයි නිස්සරණයයි කියලා හිතාගෙන තමන් ගේ හැඟීම් වලට වහල් වෙලා යුතුයකම් වගකීම් පැහැර හැරලා යන්නට උත්සාහ කරන ගමනක් නම් එතනදී අර යුතුයකම් වගකීම් සිහිපත් කරලා දීම යෝග්‍යයි එතන ආස්වාදෙහි ඔබ්බවා තබීම නෙවෙයි දැන් අපි හිතමු යුතුයකම් වගකීම් ඉටු කරන්නේ නැති කෙනෙකුට ආවම නෙමෙයි ජීවිතේ විඳින්න ඕන කියලා කියනවනම් ඒක ධර්මානුකූල කතාවක් නෙවෙයි ජීවිතේ විඳින්නට ඕන කියලා නෙමෙයි එතනත්තා යොමු කළ යුත්තේ මේ ත්‍රිලක්ෂණය අවබෝධ කරන තාක්කල් තමන්ගේ යුතුයකම් වගකීම් ටික નિවරදිව හඳුනාගෙන මධ්‍යස්තව ගමන් කරන ක්‍රමයයි කියා දෙන්න ඕන. එහෙම නැතුව මේ නයිස්ක්‍රම් වෙත යන කෙනා ආපහු විඳින්නට පොළඹවීම නෙමෙයි. ඒවා බොහොම ප්‍රාථමික කතා. ඒ නිසා අපි පරිස්සමෙන් තේරුම් ගන්නට ඕන ගුරුවරයාගේ කාර්යභාරයක් තේරුම් ගන්නට ඕන ශිෂ්‍යයාගේ දැක්ම චින්තනය කොතනද තියෙන්නේ කියන එක ගුරුවරයා වටහා ගන්නත් ඕන ශිෂ්‍යයා ඒක වටහා ගන්නටත් ඕන ගුරුවරයා තමන් කියන දේ හරිද නැද්ද කියන එක ගුරුවරයා වටහා ගන්නටත් ඕන ශිෂ්‍යයා තමන් ගන්න මග හරිද නැද්ද කියලා වටහා ගන්නත් මේ හැම තැනකම තියෙන්නේ වගකීම් යුතුයකම් ඒ තමන්ගේ කාර්යභාරය ගැන වගකීම හරියට වැටහෙනවා නම් විතරයි තමන්ගෙන් කෙරෙන්නට ඕන යුතුයකම ඉටු කරන්න පුළුවන්. දැන් මම අපි හිතමු පැවිද්දෙක් හැටියට මම කියන දේම පිළිගන්න ඕන. මම හිතන විදිහටම අනිත් අය හිතන්න ඕන. මම දෙන උපදේශය එහෙම පිළිටන්න ඕන. එහෙම කටයුතු කරන්න ගියොත් මට මගේ භූමිකාව තුල හරියට කටයුතු කරන්න බැරි වෙනවා. ඒතර අනිත් කෙනා මේ හාමුදුරුවෝ කියන දෙයමයි හරි ඒක අනුවම යන්න ඕන කියලා හිතනවා නම් ඒතනත්තා නිවැරදි නිර්වාණගාමිනී මාර්ගයේ ගමන් කරන කෙනෙක් නෙවෙයි නිකන් අනුගාමිකයෙක් බවටයි පත් වෙන්නේ. ඒ නිසා ਵਿਚාරපූර්වක බව තියෙන්නටත් ඕන. හැබැයි හිතුවක්කාර නොවි අනතිමානීව මේ මග හඳුනාගෙන යන්නට තරම් දක්ෂතාවයක් අපිට තියෙන්න ඕන. ඒ නිසා ඉතින් ඒ ඒ අහපු ප්‍රශ්නේ බොහොම සංකීර්ණ කාරණයක්. ඒකට ඒකාන්තිකව මෙහෙමම උත්තර දිය යුතුයි මෙහෙමම කළ යුතුයි කියලා කියන්නට බෑ. ඒක එක එක්කෙනා අහන විමසන ස්වභාවය මත සහ ඔවුන්ගේ ඇත්ත తত্ত্বය තේරුම් අරගෙන පරිස්සමෙන් මඟ පෙන්විය යුතු කාරණයක් ඒක.